පිරිලා බුදු පුතේ නුඹ දිනක බුදු වේයන් කියාලා නියත විවරණ දෙන්න යම් මැණිකේ නැගිට මගේ පුතේ කියලා තුරුළු කරගන්න නම් එපායික් මං වෙලා බත් කටක් කවන්නට හිත ගියත් ලං වෙලා එපාසිල් පැවැත් වෙයි මෞසෙනේ සිහිවෙලා වන කතා කියනකොට පුරතලෙන් මුව විදා කඳුළු පිස දුක නිවෙන බන අසමු නෙතු හැඳුන් නැති සිතින් පුතු දකින්නට දිරිපතා අපිත් විවරන ලබම් වැටි වැඳ පුතු දෙපා බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුව බුදු එළිය පැලපුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනක බුදු වේයන් කියලා නියත විවරණ දෙන්න යම් මැණිකේ නැගිටලා